සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ගච්ඡාමි තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං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 වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි සබ්බා යෝචායං කාමේ සුකාම සුකල්ලිකානු යෝගෝ ඊනෝ ගන්නෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ योचायं अत्त किलमतानुयोगो दुःखो अनर्यो अनत्त संहितो एते ते भिक्कवे उभोऽन्ते अनुपगम् मध्यमा पटिपदा तथागतेन अभिसम्बुद्धा චක්කු කරණී ඥාන කරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සද්ධාවන්ත පින්නතුනේ අද ගුණසේකර මහත්මයා ඒ වගේම නෝනා මහත්මිය සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා එකතු වෙලා අද මේ මහා පින්කමක් සිදු කරන්නේ මහත්මයාගේ මිය පරලෝකීය පියාණන් වහන්සේට නෝනා මහත්මියගේ මව්පියන් දෙපළ ඇතුළු සියලු දෙනාගේම නමින් මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නටත් ඒ වගේම දැනට වසර 90ක් පමණ ආයු භුක්ති විඳින මහත්මයාගේ ආදරණීය මෑණියන් වහන්සේට ආශිර්වාද කරන්නටත් කියන නිබඳු පරමාර්ථයන් සමූහයක් ඇති කරගෙනයි අද මේ මාහිඟි කුසල කර්මය සිද්ධ කරන්නේ. තමනුත් ධහම තුල යෙදෙන අතර ධර්ම ශ්‍රවණය කිරීමෙන් තමන්ගේ මෙලොව පරලොව ජීවිත වඩාත් අර්ථවත් කරගන්නට උත්සාහ කරනවා සේම තව බොහෝ දෙනාට ඒ ධර්ම ලාභය ලබා දීලා ඒ කුසලයක් Tamanගේ මෞඛ්‍යයන්ට අනුමෝදන් කරන්නට ඒ තුලින් ආශිර්වාද කරන්නට මේ පින්තුන් අපේක්ෂා කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ මේ සත්‍ය ධර්මය යම් කිසි කෙනෙක් ගෞරවයෙන් ශ්‍රවණය කරනවද ඒ අනුව තම තමන්ගේ ජීවිත හැඩගස්සා ගන්නවද ඒ හැම දිනාටම මෙලව තරලව અભිවෘද්ධිය සලස්වා ගන්නට වගේම බෞද්ධයින් වශයෙන් අපි හැම කෙනෙකුගේම මූලික පරමාර්ථය නිවන් අවබෝධ කිරීමයි ඒ සඳහා මඟ හෙලි කරගන්නට ඒ තුලින් හැකියාව තියෙනවා නිවන මුඛ්‍ය පරමාර්ථය කොටගෙනයි තථාගතයන් වහන්සේ මේ සත්‍ය ධර්මය ලෝකයට දේශනා කළේ නමුත් එකවරද නිවන් දකින්නට හැකිය ඇත එසේ නිවන් දකින්නටත් කාලයක් දහම ප්‍රගුණ කරලා නිවන් දකින්නට හැකිය ඇත එසේ දහම ප්‍රගුණ කරන්නටත් තථාගතයන් වහන්සේ මඟ පෙන්වා දුන්නා යම් කිසි කෙනෙකුට එක්වරම දහම අවබෝධ කරගන්නත් තවත් කෙනෙකුට කාලයක් ගත වෙන්නත් හේතුව කුමක්ද? නැත යුගයේ මේ දහම පිළිබඳව නොඑක් අදහස් මතිමතාන්තර විවේචන පවතින යුගයක්. ඒ ධර්මයේ පිළිබඳව සොයන විමසනාය වැඩි වෙන්න වැඩි වෙන්න විවිධ අදහස් මතවාද පළ කිරීමක් බහුල වෙනවා. ඉතින් මේ කාලේ ගොඩක් දෙනෙක් මතු කරන ප්‍රශ්නයක් තමයි මේ දහම් අවබෝධ කරන්නට බොහෝ කාලයක් ගත වෙනවා කියලා ඇයි මේ තරම් බැරෑරුම් දෙයක් හැටියට මේක පෙන්වා දෙන්නේ? යම් කිසි කෙනෙකුට එක් දහම් පදයක් අවබෝධ කරගෙන සැනකින් නිවන් දකින්නට පුළුවන්කම තියනවා නේද? ඒ කියන කාරණේ සැබෑවක්. ඒ සැබෑවක් කියලා කියන්නේ බැලූ බැල්මට බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ එහෙම එක් දහම් පදයක් අවබෝධ කරගෙන නිවන් දැකපු අය බොහෝ හිටියා. සරියොත් මහරහතන් වහන්සේ එහෙම නැත්නම් උන්වහන්සේ ගිහි කාලේ උපතිස්ස පරිත්‍රාජකයා යේ ධම්මා හේතුඵව තේසං හේතුන් තථාගතෝ ආහ කියන මේ ගාථා පද දෙක අහනකොටම උන්වහන්සේ සෝවාන් ඵලයටපත් වුණා. ඊළඟට කෝලිත පරිබ්‍රාජකයා තමන්ගේ මිත්‍රයා ඒ ගාථාව සම්පූර්ණයෙන් ශ්‍රවණය කරනකොට සෝවාන් ඵලයටපත් වුණා. ඉතින් මෙහෙම පැමිණියා නම් ඇයි මේ දීර්ඝ කාලයක් පාරමිතා පුරන්නට ඕන, ගුණධම් වඩන්නට ඕන මේක කොහොම බරපතල දෙයක්, අමාරු දෙයක් කියලා ඇයි මේ හඳුන්වා දෙන්නේ කියලා බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. එතනදී අපි හොඳට තේරුම් ගන්නට ඕන එහෙම දුෂ්කර වෙන්නේ හැම දිනාටම නෙමෙයි. ඔවුනුන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණය මත ඔවුනුන්ගේ වීර්ය ප්‍රමාණය මත ඔවුනුන් සිහිය පිහිටුවා ගන්නා ප්‍රමාණය මතයි නිවන් දැකීමට ගත වෙන කාලය තීරණය. ඒක දහමේ අඩුපාඩුවක් හෝ වෙන බුදුහාමුදුරුවන්ගේ අඩුපාඩුවක් නෙමෙයි තම තමන් ඒ යන ගමන් මගේ වේගය යනවායි ඒක තීරණය අවශ්‍ය හේතු සාධක ටික සම්පාදනය වෙනවා නම් ඒ හේතු සාධක ටික සම්පාදනය වූ සැනින් අවබෝධය ලබන්නට පුළුවන්. ඒකට ඇති බාධාවක් නැහැ. නමුත් හේතු සාධක ටික සම්පාදනය වෙලා තියෙනවද නැද්ද? ඊළඟට සම්පාදනය වෙලා නැතිනම් ඒ ටික සම්පාදනය කරගන්නට ඒ තැනට කොතෙක් කල් ගත වෙනවද? අන්න ඒ මත ඒ ඒ තනත්සාට නිවන් දකින්නට ගත වෙන කාලය අඩු වැඩි වෙන්නට පුළුවන්. මේක නියතයක් නෙමෙයි. අනිවාර්යෙන් මෙච්චර කාලයක් මෙහෙම වෙන්නට ඕන පාරමිතා පුරන්නට ඕනේ කියලා එහෙම නියමයක් නෙමෙයි. සම්මා සම්බුදුවරුන්ට එහෙම නියමයක් තියෙනවා. ඒ වගේම අග්‍ර ශ්‍රාවක පදවි වැනි විශේෂ තනතුරු ප්‍රාර්ථනා කරගෙන යන උතුමන්ට යම්කිසි කාලවකවානුවක් නියමයක් දක්වලා තියෙනවා. අවශේෂ වශයෙන් නිවන් අවබෝධ කරන්ට සාමාන්‍ය ශ්‍රාවකයන් වශයෙන් කවර ශාසනයක හෝ නිවන් දකින්නට අපේක්ෂාවෙන් යන අයට නිත්‍ය වශයෙන් මේ කාලයේම පාරමිතා පිරිය යුතුයමයි කියලා පනවන්නට එහෙම දැඩිසේ පනවපුතනක් නැහැ. ඒ ඒ පුද්ගලයාගේ වීරිය උත්සාහය ප්‍රඥාව මතයි ඒ තීරණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධහම වහා අවබෝධ කරගන්නට පුළුවන් පිරිසකුත් හිටියා. ඒ අය දක්වනවා උද්ගටි තඥ ප්‍රඥාව ඇතියයි කියලා. උද්ගටි ප්‍රඥා කියලා කියන්නේ තථාගතයන් වහන්සේ දහම් පදයක් දේශනා කරනකොටම ඒ ශ්‍රවණය කළ මාත්‍රයෙන්ම යථාබෝධය ලබනවා. ඒ මම අර මුලින් කිව්ව උපතිස්ස කෝලිත වැනි පරිත්‍රාජකී මේ වගේ. ඊළඟට තව ඉන්නවා යම්කිසි ධර්ම කාරණයක් දීර්ඝ වශයෙන් පැහැදිලි කරලා වටහා දුන්නයින් පස්සේ ඒ අය ඒක අවබෝධ කරගන්නවා. දැන් පස්සග තවුසන්ගෙන් කොණ්ඩඤ්ඤ තාපසය මුලින්ම අවබෝධ කරගත්ත අනිත් අයට අවබෝධ කරලා දෙන්න දීර්ඝ වශයෙන් ධර්ම දේශනා කරන්නට සිද්ධ වුණා. දෙවැනි දවසේ තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ ඒ ඒ විදිහට තමයි අනුපිළිවෙලෙන් වත්පබද්දී මහානාම අස්සදී කියන මේ තවුසන් වහන්සේලා එහෙම නැත්නම් මේ පැවිද්දෝ මේ ධර්මය අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගන්න ප්‍රඥාවට කියනවා විපංචි ප්‍රඥය. උද්ගති ප්‍රඥය කියලා කියන්නේ වහාම ධර්ම අවබෝධ කරගන්නවා විපංචි ප්‍රඥය කියලා කියන්නේ මේක නොඑක ආකාරයෙන් විග්‍රහ කරලා පැහැදිලි කරලා දේශනා කළාම එයාගේ ප්‍රඥාව අවදි වෙනවා. එයාගේ සසර හේතු සම්පත් අවදි වෙලා එනවා කාරණය නිවැරදිව අවබෝධ කරගෙන කෙලෙස් ප්‍රහාණය කරනවා. ඒයි විපංචි ප්‍රඥය. ඊළඟට තවත් සමහර කෙනෙක් ඉන්නවා ඤෙය්‍ය. ඤෙය්‍ය කියලා කියන්නේ දීර්ඝ කාලයක් භාවනා කරන මේ ප්‍රතිපදාව තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පුරුදු පුහුණු කරලා ගිහිව හෝ පැවිදිව හෝ ඒ තමන්ට ගැළපෙන ආකාරයට තමන්ට ප්‍රියමනාප ආකාරයට මේ ප්‍රතිපදාව පුහුණු කරන්න පුළුවන්. ගිහියෙකුට නම් ගිහි ප්‍රතිපදාවක් හැටියට පුහුණු කරන්න පුළුවන්. පැවිද්දෙකුට නම් Brahmachari ප්‍රතිපදාවක් හැටියට පුහුණු කරන්න පුළුවන්. ගිහි අය අතරත් බ්‍රහ්මචාරීව මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරපු අයත් ඉන්නවා කාම භෝගීව මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරපු අයත් ඉන්නවා. ඒ කියන්නේ අබදරුවන් පෝෂණය කරමින් ඇතන් කෙනෙක් ගිහිව ඉඳගෙන මේ ගුණධම් වඩනවා. ඇතන් කෙනෙක් බ්‍රහ්මචාරීව ගිහි ජීවිතයේ ඉඳගෙන බ්‍රහ්මචාරීව ඉඳගෙන මේ ධර්මයේ ප්‍රගුණ කරනවා. පැවිද්දෝ නම් සමස්තයක් වශයෙන් සියලු දෙනාම බ්‍රහ්මචාරීව මේ ප්‍රතිපදාව පුහුණු කරනවා. එතකොට මේ කොයි ක්‍රමයෙන් හරි ප්‍රතිපදාව වසරක් දෙකක් තුනක් 10ක් 15ක් 20ක් 30ක් හෝ ඊටත් වැඩි කාලයක් Tamanගේ මුළු ජීවිත කාලය පුරා හෝ පුරුදු පුහුණු කරලා යම්කිසි කෙනෙක් ඒ තුලින් සංවරය දියුණු කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන මේ ධර්ම අවබෝධ කරනවා නම් ඒ බඳු අය හැදෙනවා ඤ්ඤය පුද්ගලව හැටියට ඒ කියන්නේ හික්මිය යුතුය ශික්ෂණය ලැබිය යුතු පුද්ගලයා හැටියට භාවනාව තුළින් සීලය තුළින් එයා යම්කිසි ශික්ෂණයක් ලබනවා. ලබලා එහි ප්‍රතිඵලයක් වශයෙන් කාලයාගේ හැවෑමෙන් අවබෝධය ලබනවා. දැන් ඔය මුල් තුන් දෙනා උද්ගතඥ කිව්වේ වහා අවබෝධ කරගන්නවා විපංචිතඥ කිව්වේ දීර්ඝ වශයෙන් විග්‍රහ කරනකොට අවබෝධ කරගන්නවා මෙය කියලා කිව්වේ ප්‍රතිපදාව තුළ කලක් හික්මිලා අවබෝධ කරගන්නවා ඊළඟට තවත් කොටසක් ඉන්නවා පදපරම කියන පදපරම කියලා කියන්නේ දහම දේශනා කරනකොට අහගෙන ඉන්නවා ඒ වටහා ගන්නවා යම් ප්‍රමාණයකට පුහුණු කරනවා නමුත් මේ ජීවිතේ ඵලයක් ලබන්නට බෑ එතකොට ඵල ලබන්නට බෑ කියලා කියන්නේ ඒ ඇගේ ප්‍රඥාව වැඩිලා නැති නිසාමත් නෙමෙයි දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ අජාසත්ත කුමාරයා ධර්ම ශ්‍රවණය කරන්න පැමිණි මොහොතේ එතන ධම්මසල නැගිටලා යනකොට බුදුහාමුදුරෝ දේශනා කරන මහණෙනි මේ තනත්තා පීත්‍රු ඝාතන අකුසල කර්මය කරගෙන නොතිබුණා නම් අද මෙතනින් නැගිටලා යන්නේ සෝවන් ඵලලාභී කුක්කරේ හැටියට. නමුත් ඔහුතේ අවස්ථාව අහිමිවුණා. ඒතර ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඒ කියන්නේ ඥානය සහිතව ප්‍රඥාව සහිතව ඉපදිලා තියෙන්නේ. ඒ සඳහා හේතු සම්පත් තියෙනවා. නමුත් කර්මය එතනත්තාට බාධකයක් කරගත්තා. අන්න කර්මයෙන් අන්තරායක් වුණා Tamange ධර්ම අවබෝධයට. ඊළඟට දැන් මහදන සිටු පුත්‍රයා වගේ බුදුහන්තුරු දේශනා කරන උත්සාහ කරන රහත් වෙන්නට තිබුණා. නමුත් රහත් උනේත් නැහැ. බුදුහාමුදුරුවොත් වැඩ හිටියා. ධර්මයක් පැහැදිලිව තිබුණා. රහත් වෙන්නට තරම් හැකියාවක් තිබුණා. නමුත් රහත් උනේ නැහැ. ඇයි රහත් උනේ නැත්තේ? අර ඥාන ශක්තිය තිබුණාට ඒ අවදි කරන මගට යොමු වුණේ නෑ පාප මිත්‍ර ඇසුර නිසා විනාශ වුණා. එහෙමනම් මේ පදපරම කියලා කියන්නේ ප්‍රඥාව නැති අඥානයෝ කියන එකමත් නෙමෙයි. විවිධ හේතුන් තියෙන්නට පුළුවන්. ඒ අය ධර්ම අවබෝධ නොකරගෙන තව බොහෝ කාලයක් පවතිනට. ඊළඟට දැන් බෝසතාණන් වහන්සේ සුමේද තාපසය හැටියට දීපංකර බුදුහාමුදුරන්ගේ පාමුලදී ධර්මයේ සඳහන් වෙන උන්වහන්සේට ඕන්න රහත් වෙන්න තිබුණා. නමුත් රහත් උනේ නැහැ. ඇයි රහත් උනේ නැත්තේ? ඒ අකුසල කර්මයෙන් බාධා කෙරිලත් නෙමෙයි. ඊළඟට වැරදි මාර්ගයට යොමු වෙනත් නෙමෙයි. එහෙනම් මොකක් නිසාද අනාගත පැතුමක් තියෙනවා. ඒ අනාගත පැතුම නිසා තෘෂ්ණාව දුරු කරලා භවය අතහරින්නේ නැහැ. ලෝකයේ සියල්ලම දකිනවා, નિසරු බවක් දකිනවා. නමුත් පවත්වාගෙන යනවා. මොකටද වැඩි පිරිසකට යහපතක් කරන්නේ. ඒ පැතුම නිසා. මෙන්න මෙහෙම විවිධ කාරණා නිසා පුද්ගලයා සසර දිගින් දිගට යන්නට පුළුවන්. එසේ යන්නා වූ පුද්ගලයාට ඒ සසර ගමන හොඳින් පවත්වාගෙන ගිහිල්ලා Taman අපේක්ෂා කරන තැනින් එතර වෙන්නට එහෙම නැත්නම් Tamanගේ ජීවිතයේ අර විදිහට පාප මිත්‍ර අසුර වගේ දේවල් වලට යමු වෙලා විනාශ වෙනවා නම් ඒවායින් විනාශ නොවි ගමන් මඟ පැහැපත් කරගෙන නිවන් අවබෝධ කරගන්න. ඒ වගේම අකුසල පාප ධර්මයන්ගෙන් අර විදිහට හරස් වීමක් තියෙනවා නම් ඒව වැඩපවත්වාගෙන ඒව යටපත් කරගෙන කොහොමද මේ ධම්ම මඟ හෙලිපෙහෙලි කරගන්නේ අන්න ඒ බඳු ධර්ම න්‍යායකුත් තථාගතයන් වහන්සේ දේශනා කළා එහෙමනම් සැනකින් දහම අවබෝධ කරගන්න පුළුවන් අයට සැනකින් දහම අවබෝධ කරන්න ඍජුව නිවන් මඟ දේශනා කළා ප්‍රඥාව තිබුණත් යම් යම් කරුණු නිසා යම් යම් සාධක නිසා එසේ වටහන්නට බැරි අයට දීර්ඝ කාලීන වශයෙන් භව කීපයක් තුලදී හෝ එතනට යන්නට සුදුසු මාවත බුදුසම්පූර්ණ දේශනා කළා. ඊළඟට සමහර විටන ප්‍රඥාව නැතිකම නිසාම මේක වැටහෙන්නේ නැහැ. ඒ බඳු අයට මොකද්ද පිළියම්? එබඳු අයට ඉතින් කවදාක හරි මේ ප්‍රඥාව වඩවා ගන්න ඕන. ඉතින් වඩවා ගන්න එකත් එකපාරට සිද්ධ වෙන්නේ නැහැනේ. ඒ සඳහා ටිකෙන් ටික ටිකෙන් ටික කොහොමද ප්‍රඥාව දියුණු කරගන්නේ කියලා දීර්ඝ කාලීන වැඩපිළිවෙලකුත් තථාගතයන් වහන්සේ දේශනා කළා. මේ සියල්ලම තමයි තථාගත සත්‍ය ධර්මයේ හැටියට අපි පුරුදු කරන්නේ. ඉතින් ඒ නිසා අපට කලබල වෙන්නට දෙයක් නැහැ. ඇයි මේ ඉක්මනට ධම වටහා ගන්නට කියා දෙන්නේ නැත්තේ? ඇයි එහෙම වටහා ගන්න නැත්තේ? එහෙම වටහා ගන්නවා නම් හොඳයි. හැබැයි ඒ සඳහා හේතු සම්පත් සම්පූර්ණ වෙලා තියෙන්නට එහෙම වටහා එහෙම නොයතහෙන අයට දීර්ඝකාලීන වශයෙන් පුරුදු පුහුණු කරන්න මගකුත් දේශනා කළා. හැබැයි ඔය කවර කෙනෙක් මේ ධම්මග දීර්ඝ කාලීනව හෝ කෙටි කාලීනව හෝ වහාම අවබෝධය පිණිස හෝ කලක් පුහුණු වෙලා අවබෝධය ලබන්නට හෝ මේ කවර ආකාරයකින් ප්‍රගුණ කළත් ඒ හැම දෙනා විසින්ම එකම સિદ્ધාන්තයක් මතයි ප්‍රගුණ කළ යුත්තේ. ඒ මොකක්ද? බුදුසාමුදුරුවෝ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී ඒ පිළිබඳව පැහැදිලිව දේශනා කළා. මොකක්ද මේ දේශනාව? වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතම්මා මෙතන පැවිද්දන්ට මේ කාරණේ දෙසු නිසා පබ්බජිතේන කියලා දැක්ුවට ඇත්තටම නිවන් දකින්නට අපේක්ෂා කරන හැම දිනාටම පොදු දේශනාවක් මේක යමෙක් නිවන් දකින්නට අපේක්ෂා කරනවල ඒ අය විසින් අත්හල යුතු අන්ත දෙකක් තියෙනවා දැන් ඔය අන්ත දෙක භජනය කරමින් ඇසුරු කරමින් යම් කෙනෙක් නිවන් දකින්නවා කියනවනම් ඒක අභව්‍ය කතාවක්. ඒ කියන්නේ ඒක සිදු නොවන දෙයක්. යම් කෙනෙකුට නිවන් දකින්නට අපේක්ෂා අපේක්ෂා කරනවා නම් වහාම නිවන් අවබෝධ කරගන්නා කෙනා විසිනුත් දීර්ඝ කාලීන වශයෙන් පුහුණු වෙලා නිවන් අවබෝධ කරගන්නා කෙනා විසිනුත් මේ හැම කෙනෙක් විසින්ම ප්‍රගුණ කළ යුතු පුහුණු කළ යුතු මාවතක් තියෙනවා ඒ තමයි මේ අන්ත දෙක අතහරින්නට ඕන මොනවද අන්ත දෙක මේ ග්‍රාම්‍ය වූ හීන වූ පහත් වූ දුක පිණිස පවතිනා වූ කාමසුඛානිකානුයෝගය ඊළඟට දුක අනර්ථය පීඩාව පිණිස පවතිනා වූ අත්තකිලමතානුයෝගය කියන මේ අන්ත දෙක අතරලා මධ්‍යම ප්‍රතිපදාවක් පුහුණු කරන්නට ඕනේ. අන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි තථාගතයන් වහන්සේ චක්කුකරණේ දහම් ඇස පහල කරගත්තේ මේ ලෝකයේ ස්වභාවය විනිවිද දකින්නට ප්‍රඥාව නැමැති ඇස උන්වහන්සේට පහල වුණේ මේ මධ්‍යම ප්‍රතිපදාව. චක්සුකරණි ඥානකරණි ඒ සදා ඥානය ඇති කර දුන්නේ මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව. උපසමාය සංහිඳීම ඇති කළේ මේ මධ්‍යම ප්‍රතිපදාවයි. අභිඥාය අවබෝධය ඇති කළේ මේ මධ්‍යම ප්‍රතිපදාවයි. නිබ්බානාය නිවන පිණිස හේතුනේ මේ මධ්‍යම ප්‍රතිපදාවයි. එහෙමනම් අපි හැම දෙනෙක්ම දීර්ඝ කාලීන වශයෙන් පුහුණු වෙලා නිවන් දකින්නට උත්සාහ කරන අය විසිනුත් ශනිකව ශනිකව මේ මේ භවයේදීම මේ මේ සසුනේදීම නිවන් දකින්නට අපේක්ෂා කරන අය විසිනුත් මේ හැම දෙනා විසින්ම මෙන්න මේ කාරණේ නම් අවිවාදයෙන් හඳුනාගෙන පුරුදු පුහුණු කළ යුතුයි. ඒ මොකක්ද? අන්ත දෙකෙන් බැහැර වූ මධ්‍යම ප්‍රතිපදාව. නමුත් මෙහෙම කිව්වහම සමහරුන්ට මේක විවිධාකාරයෙන් අර්ථකථනය කරගෙන කටයුතු කරන බව පේනවා. ඒ කොහොමද? නිවන් දකින්නට මධ්‍යම ප්‍රතිපදාව ඇසුරු කළ යුතුයි. ආරෂ්ඨාංග මාර්ගය ඇසුරු කළ යුතුයි. ඉතින් ඒක නිවන් දකින්නට තියෙන්නේ. අපි තව ඉතින් කාලයක් සසර යන්නට වෙනවනේ. ඒ නිසා අපිට දැම්ම මේක කරන්නට පුළුවන්කමක් නැහැ. මේ වැඩ කටයුතු කරගෙන ගිහිල්ලා පස්සේ කාලෙක මේ වෙන් ටිකක් ඈත් වෙලා සුදකලා වෙලා ටිකක් භාවනා කරන්නට ඕන ආනස්ථානික මාර්ගයේ ප්‍රගුණ කරන්න. මෙන්න මෙහෙම සමහර කෙනෙක් හිතනවා. එතකොට ඒ අය කල්පනා කරන්නේ ආර්ය ශ්‍රාන්ත මාර්ගයේ ප්‍රගුණ කිරීම කියන්නේ මේ දෛනික ජීවිතයෙන් බැහැර වෙච්ච වෙනම වැඩපිළිවෙලක් හැටියට තමයි ඒ අය හඳුනාගන්නේ. නමුත් එහෙම වෙනම වැඩපිළිවෙලක් හැටියට පුහුණු කරන්න අපිට කවදද ඉඩ තියෙන්නේ? එහෙම අපිට මේ සංසාරේ ඉඩ ලැබෙන දවසක් නැහැ. අපි හිතමු මහාන වුණා කියලා. මහාන වුණා කියලත් අපිට ග්‍රාම්‍ය සෙනසුනක් ඇසුරු කරගෙන ගමක් ඇසුරු කරගෙන ජීවත් වෙනවා නම් එදිනදා වැඩ කටයුතු බොහොම සිදු කරමින්මයි මේ කටයුතු කරන්නට සිද්ධ වෙන්නේ. අපි හිතමු ආරණ්‍ය වාසීව හුදකලා වුණයි කියලා. එහෙම වුණත් ආහාර පාන සොයා ගැනීම එතකොට කායික පහසුව සලසා ගැනීම කියන මේ අවම අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගනිමින්මයි මේ කටයුත්ත කරන්න සිද්ධ වෙන්නේ. එහෙමනම් ලෝකයට එක්ක එකතු වෙලාම තමයි අපිට මේ ටික කරන්නට වෙන්නේ. ලෝකයෙන් ඉවත් වෙච්ච තැන අපිට හොයන්නට බෑ. එයි නිවන් දකින්න තෙක් අපි ලෞකික ජීවිත ගත කරන නිසා. නිවන් දකින්න තේකේ පුද්ගලයා ලෞකික පුද්ගලයෙක් ලෞකික කියලා කියන්නේ මොකද්ද ලෝකයට ඇතුළත් වූ ලෝකයට අන්තර්ගත වූ ලෝකය දෝලණය වෙන හැටියට දෝලණය වෙන කියන අර්ථය තමයි ලෞකික ලෝකයට ඇතුළත් ඉතින් දැන් අපිට ලෝකෙන් ඈතර වෙලා මේ වැඩේ කරන්න පුළුවන්ද ලෝකෙන් ඈතර වෙලා ඉතින් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ නේ ඈතර වෙන්නනේ හදන්නේ නේද එතකොට අපි දැන් මේ හැමෝම උත්සාහ කරන්නේ ලෝකයෙන් එතර වෙන්න ලෝකෝත්තර භාවයට පත් වෙනවා කියන්නේ ඒකනේ එතකොට මේ එතර වෙන්නට හදන වැඩපිළිවෙල මෙතර ඉඳගෙන තමයි අපිට ප්‍රගුණ කරන්නට වෙන්නේ සහ ඒ ගමන් මඟ ටිකෙන් ටික පියවරෙන් පියවර ඉදිරියට යන්නට ඕන. මෙතර ඉඳගෙන පුහුණු කරන්න ඕන ටික මෙතර ඉඳගෙන පුහුණු කරනවා. ඒ ගමන් මඟට ප්‍රවේශ වෙලා පුහුණු කරන්න ඕන ටික එසේ ප්‍රවේශ වෙලා පුහුණු කරනවා. එහෙම කරගෙන යනකොට තමයි ඊතර වීම නැමැති ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් මේක එකපාරම හදිස්සිය සිද්ධ වෙන දෙයක් නෙමෙයි. දැන් අපි හිතමු යම්කිසි ධාවන පතේක පුද්ගලයෙක් දුවගෙන යනවා. දුවගෙන යනකොට දැන් අවසාන ඉම එහෙම නැත්නම් අර ඉරක් ඇඳලා තියෙනවනේ නැත්නම් පටියක් ඇඳලා තියෙනවනේ ඒ පටිය හෝ ඒ ඉර පහු කරන තාක්කල් මේතනත්ත ජයග්‍රහණය ලැබුවා කියලා කියන්න පුළුවන්ද බෑ ඒ මෙහා පරාජය වෙන්න පුළුවන් හැබැයි ඒතනත්තාගේ ජයග්‍රහණය කියන එක තීරණය වෙන්නේ ඒ ඉරෙන් එහාට පැනීම නිසා විතරක්ද ඒ ඉවෙන් එහාට පැන්නයි කියන එක එකපාරට සිද්ධ වෙච්ච දෙයක්ද නෑ අර ආරම්භක අවස්ථාවේ පටන් ආරම්භක සංඥාව දුන්න තැන ඉඳලම යම්තාක් පියවර තියනවා නම් ඒ හැම පියවරක්ම මොකේද උදව් වෙලා තියෙන්නේ මේ ජයග්‍රහණය හැබැයි ඒ ජයග්‍රහණය කියන එක අවසාන වතාවට තහවුරු වුණේ අර ඉරෙන් එහාට තනිනකොට තමයි නමුත් ඒ ජයග්‍රහණය කියන එක ආරම්භ වුණේ කොතනද පළවෙනි පියවරේ ඉඳලම එහෙනම් අපි හඳුනා ගන්නට ඕන මේ ලෝකෝත්තර භාවයට පැමිණෙනවයි කියන එක සෝවාන් ඵලයටපත් වෙනවයි කියන එකට අපි යම්කිසි කඩයිමක් වෙන්නවා තමයි සක්කාය දිට්ඨිය නැති වෙන්නට ඕන ඊළඟට විචිකිච්ඡාව නැති වෙන්නට ඕන සීලබ්බත පරාමාස නැති වෙන්නට ඕන ඒතකොට මේක තමයි කඩයිම නමුත් මේ කඩයිමට අපි එකපාරට ගිහින් පනිනවද නෑ මේ ප්‍රත්‍යඥ ස්වභාවයේ ඉඳගෙනම අපි දරන හැම උත්සාහයක් තුළින්ම තමයි අපි එතනට යම් දවසක ප්‍රවේශ වෙන්නේ. එහෙමනම් මේක හැම මොහොතකම ජීවිතේ හැම දවසකම ටිකෙන් ටික ටිකෙන් ටික පුහුණු කළ යුතු මානසික ප්‍රතිපදාවක්. අර ධාවකයා පළවෙනි පියවරේ ඉඳලම ඔහුගේ ජයග්‍රහණයට ඒ ගමන් මඟ උදව් වෙනවා වගේ. හැබැයි ඒ අතරතුර ඔහු පරාජය වෙන්නට තියෙන ඉඩ වැඩි. පයතකිල්ල වැටුණොත් එහෙම නැත්නම් අනිත් අය ඔහු පසු කරගෙන ගියොත් ඔහු පරාජිත වෙන්නත් පුළුවන්. නමුත් ඒ තියෙන හැම පියවරක්ම ජයග්‍රහණය සඳහා උදව් වෙනවා කියන එකත් අපි මතක තියාගන්න ඕන. එවනම් නිවන් දැකීම නැමැති මේ කාර්ය අපි මෙසේ කටයුතු කරගෙන යනකොට යම් දවසක එකවර සිද්ධ වෙන දෙයක් නෙමෙයි මේ සඳහා උත්සාහ කරපු මේ සඳහා වටහාගෙන ක්‍රියාත්මක වෙච්ච මුල් අවස්ථාවේ පටන්ම ටිකෙන් ටික ටිකෙන් ටික ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙල. දැන් එතකොට එහෙමනම් ඔහුට මේ ගමන ආරම්භ කරලා නිමා කරන්න කොච්චර කාලයක් යයිද කියන එක තීරණය කරන්නේ කොහොමද? දැන් ඔන්න සංඥාව දුන්න දුවන්න. දැන් මේ තැනත්තා මේ ජයග්‍රාහී කඩයිමට පැමිණෙන්නේ විනාඩි කීයකින්ද පැය කීයකින්ද කියලා තීරණය කරන්නේ කොහොමද? කුමක් මතද තීරණය ඒ ධාවකයාගේ වේගය මතයි. වේගය වැඩි නම් තප්පර කීපකින් විනාඩි කීපකින් නිම කරන්න පුළුවන්. වේගය අඩු නම් පැය ගානකින් වෙන්න පුළුවන්. ඉබ්බගේ හා වගේ දිවීම වගේ තමයි. හැබැයි ඉතින් හාව කොච්චර දක්ෂ වුණා වුණත් උකටලී වෙලා පැත්ත වැටිලා නිදාගෙන ආයෙත් පස්සේ යන්න බැරියයි කියලා හිතියොත් එහෙම ඔහුගේ ගමන් වල ඉබ්බටත් වඩා ප්‍රමාද වෙන්නත් පුළුවන්. දැන් මේ අපේ මේ සිංහල සාහිත්‍යයේ අතීතයේ තිබිච්ච මේ පුංචි පුංචි කතන්දර පෙන්නතුනේ නිවන් දැකීම සම්බන්ධවත් උදව් වෙන තරම් හරි ගැඹුරු ඥාන සම්භාරයක් ඒවතුත් තියෙනවා. දැන් බලන්නකෝ ඉබ්බ වේග ඉබ්බ වේගය අඩුයි, හාව වේගය වැඩි. අපිට නිකන් බැලූ බැලමට හිතෙන්නේ හාව තමයි දිනන්නේ කියලානේ. නමුත් ඉබ්බනේ දිනුවේ. ඇයි එහෙම දිනුවේ? ආවට තමන්ගේ හැකියාවත් එක්කලා යම්කිසි උම්මත්තක භාවයක් නොසන්සුන් භාවයක් නැත්නම් අදි탁සේරුවක් තමන් පිළිබඳව ඇති කරගත්තා. ඒ ඇති කරගත්තු අදිමානය නිසා තමන් පරාජයටපත් වුණා. එතකොට ඒ වගේ කොච්චර ප්‍රඥාව තිබුණත් හැකියාව තිබුණත් අනේ අපට නම් නිවන් දකින්න එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. සෝවාන් වෙන එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි කියලා හිතලා උකටලේ වුණොත් අධිමාන ඇති කරගත්තොත් ඒ තැනත්තාට බොහෝ කාලයක් ගත වෙන්නට පුළුවන් නිවන් දකින්න. අර ලංකාවේ එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා මහා සීව කියලා සාමුදුරනමක්. උන්වහන්සේ භික්ෂුන් වහන්සේ 30000ක් තමගේ ගෝලේ ඔක්කොම රහත් වෙලා. දැන් ගුරුවරයා හිතාගෙන ඉන්නේ මමත් දැන් ඔක්කොම වැඩ නිම කරලා තමයි ඉන්නේ කියලා. නමුත් උන්වහන්සේ තාම ප්‍රසජනයි. එතකොට එක ගෝලහාමුදුරුවෝ බැලුවා අපේ ගුරුවරයා කොහොමද කවද්ද රහත් වෙලා තියෙන්නේ? තාම පුතඥයි. ඉතින්නේ ගෝලහාමුදුරන්ට ලොකු අනුකම්පාවක් ඇති වෙලා ගිහිල්ලා උන්වහන්සේගෙත් කිව්වා ස්වාමීනි මට දහම් කරුණක් විමස ගන්නට කාලය වෙන් කර ගන්න ඕනේ. නෑ නෑ කාලේ නෑ මේ අනිත් අයට කමටහන් දෙන්නට තියෙනවා පාඩම් කියා දෙන්න තියෙනවා ඊට පස්සේ ඇහුවා එහෙනම් මං හවස් වෙලා ඉන්න හවසත් වෙලාවක් නෑ එහෙනම් මං උදේ පාන්දර ඉන්න උදේත් වෙලාවක් නෑ නම් පිනුසිංහය වඩින වෙලාවට ඒ වෙලාවටත් කාලේ නෑ මෙහෙම මෙහෙම අහපු හැම වෙලාවකම ඉඩක් නෑ දැන් අනිත් අයට පාඩම් කියා දෙන්න කර්මස්ථාන දෙන්න පස්සේ ගෝලහාමුදුරුවෝ කියන ඔබ වහන්සේට ඉතින් අපවත් වෙනවා පිටක් තියෙයි ඔබ වහන්සේ හරියට මේ මේ දොරකඩ දාලා තියෙන පාපිස්සම වගේ. අනිත් ඔක්කොගේම කුණු දූවිලි පිහ දානවා. Taman කුණු ගොඩේ. එහෙම අර හාමුදුරු ඉන්දියම වැඩ. ඊට පස්සේ <coughs> දැන් මේ කාරණය කියලා අර ගෝල හාමුදුරු වැඩියට පස්සේ තමයි මේ ගුරු හාමුදුරුවන්ට කල්පනා වුණේ මේ තැනත්තා ආවේ මගෙන් පාඩම් අහගන්න නෙමෙයි. මට යමක් කියලා යන්න. ඇත්තටම ඒ වෙලාවේ තමයි Taman ගැන ආවර්ජනා කරලා බැලුවේ. බලනකොට පෙනුණා Taman තවම කෙලස් නැසලා නැති බව. මොකද අර අර කියපු කාරණයක් එක්කම පොඩි නොරුස්සන ගතියක් මනසට ඇති වුණා. ඒක නොරුස්සන ගතියක් ඇති වෙන්න විදිහක් නැහැනේ කෙලස් නැසලා එහෙමනම් අන්න එතනදි තමයි තේරුම් ගත්තේ Taman තාම කෙලස් සහිතවයි. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා දින 3ක් ඇතුළත මං අරහත්ත්වයටපත් වෙලා ආපහු වෙනවා කියලා කිසි කෙනෙකුට නොදන්වා උන්වහන්සේ ළඟ තිබිච්ච වන ලැහැවකට ගිහිල්ලා ගල් වෙනක භාවනා කරන්න පටන් ගත්තා. මොකද උන්වහන්සේ හිතුවේ මේ 30000ක් රහතුන් බිහි කරපු මට රහත් වෙනවා කියන එක අරුමයක් වෙන්න විදිහක් නැහැ උන්වහන්සේ භාවනා කළා. <clears throat> දවස් 3 ගත වුණා රහත් උනේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා ඉදිරියේ එන වස් කාල වෙනකොට කොහොම හරි මං රහත් වෙලා තමයි වස් වසන්නට යන්නේ. වස් කාල එනකම් භාවනා කළා උන්වහන්සේ රහත් උනේ නැහැ. ඊට පස්සේ මේ හාමුදුරුවෝ තීරණය කළා මම අද ඉඳලා නිදාගන්නේ නැහැ. මූණකට හොදන්නේ නැහැ දෙපය හොදන්නේ නැහැ රහත් වෙලා මිසක් කියලා ඇඳ නැගිටවල බිත්තියට හේතු කරලා හෙත්තු කරලා වාඩි වීම සක්මන් කිරීම සහ හිතගෙන ඉඳීම. ඉඳීම, සිටීම සහ සක්මන කියන මේ ඉරියව් තුන පමණක් පවත්වමින් උන්වහන්සේ භාවනා වසරක් භාවනා කළා දෙකක් භාවනා කළා තුනක් භාවනා කළා වසර 10ක් භාවනා කළා 20ක් භාවනා කළා 30ක් භාවනා කළා උන්වහන්සේ රහත් වුණේ නැහැ අවසානයේ 30 වෙනි වර්ෂය ගත වෙලා වස් කාලේ ඉඳගෙනකොට උන්වහන්සේ කල්පනා කළා මේට අවුරුදු 30කට ඉස්සෙල්ලා නේද රහත් වෙලා ආපහු යනවා කියලා හිතාගෙන මම ආවා ඇයි මට තාම රහත් වෙන්න බැරි වුනේ මම අභෞතික පුද්ගලයෙක්ද මම මේ සසුනේ නිවන් අවබෝධ කරන්න බැරි කෙනෙක්ද අන්න එහෙම හිතනකොට උන්වහන්සේට කඳුළු වැටුණා දැරිසි පස්සේ උන්වහන්සේට ඇහෙනවා කවුද තවත් කෙනෙක් අඬනවා පස්සේ අහුව කවුද කියලා මම මේ සක්මන කෙළවර ඉන්න වෘක්ෂ දේවතාව ඇයි ඔබ අඬන්නේ කියලා ඔබ වහන්සේගේ අවුරුදු 30ක් භාවනා කරලත් මාර්ගඵලයක් උපදවා ගන්න බැරුව දැන් අඬලානේ මාර්ගඵල ලබන්න හදන්නේ. ඒ නිසා මාත් මේ ටිකක් අඬනවා මටත් මාර්ගඵලයක් ලබා ගන්න. දැන් මේ దేవතාවගේ උසුළු විසුළුව නිසා මේ හාමුදුරුවෝ කල්පනා කළා దేవතාවොත් මට විහිළු කරන්න ශක්තිය නැති නිසා නෙමෙයි, තියෙන නිසා. එහෙනම් මට කොතනද වැරදුනේ? ඔන්න ආපහු වසරින් වසර වසරින් වසර හිතාගෙන හිතාගෙන හිතාගෙන ආවා කොහෙද වැරදුනේ වැරදිච්ච තරක් තේන්නේ අවුරුදු 30ක් ආපස්සට හිතාගෙන ඇවිල්ලා Taman විහාරස්ථානයේ නික්මිච්ච තැන ගැන කල්පනා කරනකොටයි වැරද්ද වැටහුනේ රහත් වෙන එක මට මහලොකු කජ්ජක් නෙමෙයි කියලයි උන්වහන්සේ හිතාගෙන පිටුනා අන්න රහවට වෙච්ච වෙලේ තමයි ජවය තියෙනවා බලය තියෙනවා නැනස තියෙනවා වීරය තියෙනවා ඔක්කොම තියෙනවා නමුත් අදි탁සේරුව අදිමානය ඒකෙන් සියල්ල වෙහි ගියා මේ කාරණය දකිනකොටම මාන්නය අහෝසි වුණා ඊළඟ පීවරේදී ප්‍රහාරයක්ත් එතකොට බලන්න දැන් මේ තරම් සියලු හේතු කාරණා සම්පූර්ණ වෙලා තියෙන අයටත් එහෙමනම් මේක වැහි යන්නට පුළුවන් Tamange නිවැරදි දැක්ම මතු කරගන්නට බැරි වෙන එක. සියුම් ක්ලේශයන් ඒවා හරහා ඡායා මාත්‍රිකව සියල්ල යටපත් කරගෙන තියෙන්නට පුළුවන්. අන්න ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා නිවන් දකින්නට අවශ්‍ය කෙනා මේ අත්තිකිලමතාන යෝගයේ කාමසුකල්ලිතාන යෝගයේ කියන මේ අන්ත දෙකෙන් බැහැරෙන්න. දැන් මේ අන්ත දෙක කිව්ව ගමන්ම අපට හිතෙන්නේ ඉතින් අපි අත්ති කිලමතාන යෝගී අපි පවත්න්නේ නැහැ. ඒ කියන්නේ ශරීරයට දැඩි දුක් නේම, කටු සැමිනිවල නිදා ගන්නවා, වටේ ගිනි ගොඩවල් ගහගෙන පව් තවනවා, තනි කකුලෙන් හිටගෙන ඉන්නවා, නොකානෝදී ඉන්නවා. එතකොට අජවෘත ගෝත ආදී සමාදන් වෙනවා. දැන් බෞද්ධ කවුරුවත් එහෙම කරනවද? නැහැ. එහෙනම් අපි අත්කිලමතාන යෝගියෙත් නැහැ. ඊළඟට කාමසුකල්ලිකාන යෝගයයි කියලා කියන්නේ ශරීරයට අධික විදිහට සැප දීලා කාම සම්පත්න සොයමින් එහෙම. එතකොට දැන් ගොඩක් ප්‍රතිපදාවේ හියදලා ඉන්න අය කාමසුකල්ලිකාන යෝගයේ නිරත වෙලාද ඉන්නේ. එහෙමත් නැහැ. ඉතින් ඇයි එහෙනම් නිවන් දකින්නේ නැත්තේ? දැන් අත්කිලමතාන යෝගියෙත් නැතිනම් කාමසුකල්ලිකාන යෝගියෙත් නැතිනම් ඇයි මේ ධම වැටහෙන්නේ නැත්තේ? එහෙනම් අපි හිතනවට වඩා තවත් ගැඹුරු යමක් මෙහි තියෙනවා. කාම සුකල්ලිකාන යෝගයයි කියලා කිව්වෙන් පස්සේ මේ අපි නම් ඉතින් ඔක්කොම අතහැරලා දැන් අපි දරුවන් ගැනත් නිදහස් වෙලා, ගේවල් දොරවල් දුන්නත් නිදහස් වෙලා, අපි දැන් පැත්තකට වෙලා ಗುಣධම් වඩනවා කියලා කිව්වට පින්නතුනේ ඒ භෞතික වශයෙන් දේවල් අයින් කරලා අයින් කරලා තිබීම නෙමෙයි මේකෙන් අපේක්ෂා කරන්නේ. කාම සුඛ අල්ලික අනුයෝග කාමසුඛේ කාම කියන්නේ මොකද්ද? මේ පසින්දුරන්ගෙන් විඳින්නට කැමති වෙනවා. ඇහෙන් රූප දකින්නට, කනෙන් ශබ්ද අහන්නට, නවසයෙන් සුවඳ විඳින්නට, ඊළඟට දිවෙන් රස විඳින්නට, කයින් ස්පර්ශ ලබන්නට, සිතින් අපි කැමති දේවල් හිත හිතා ඉන්නට. එතකොට කාම කියලා කියන්නේ කැමති. මොනවා ඉන්නේ මේ පසින්දු ෂඩේන්ද්‍රයන්ගෙන් විඳින්නට කැමතිද? කාම. එතකොට ඒ අපි කැමති දේවල් ඒවට ලැබෙනකොට පොඩි සුවයක් දැනෙනවනේ. කායික වශයෙන් නම් කායික සුවයක් ලැබෙනවා. අනිත් ඒවෙන් නම් මානසික සුවයක්. කායට ස්පර්ශනය කෙලින්ම කාය විඥානයේ ඇති වෙන සුඛ වේදනාව. අනිත් ඒවෙදී ඇති වෙන්නේ සෝමනස්ස වේදනාව. දැන් ඇහින් ලබනකොට සෝමනස්යක් සතුටක් ඇතිනේ. කනින් ලබනකොට, දිවෙන් ලබනකොට සතුටක්. මනසයි සතුට වෙන්නේ. හැබැයි කය හරහා ලැබෙනකොට කෙලින්ම කය හරහාම ඒ සතුට විඳිනේ ලැබෙනවා. දැන් එතකොට මේ කැමති දේවල් ලැබෙනකොට මොකක්ද අපිට වෙන්නේ? සුවයක් දැනෙනවා. දැන් අපි එහිම ඇලෙනවා. එයම අපේක්ෂා කරනවා. දැන් අර මම නම් දරුවන් වෙනුත් ඈත් වෙලා වැඩ කටයුතු ඔක්කොගේම ඈත් වෙලා මම නම් හුදකලාව දැන් බවුන් වඩනවා කියන කෙනා තුලත් මොනවද තියෙන්නේ ඇහෙන් දේවල් දකින්න කැමති, කනින් දේවල් අහන්න කැමති, තමන් කැමති විදිහට දේවල් සිදු වෙනවා නම් කැමති. මම කැමති දේවල් ඇහැට මුණ ගැහෙනවා නම් කැමති. මම කැමති දේවල් අහන්න ලැබෙනවා නම් කැමති. තමන් කැමති රුචි කරන ආහාර පාන භුක්ති විඳින්න තියනවා නම් කැමති. අවසානයේ ඒවා හරහම ඒවා හරහම බැඳි බැඳි එළි එළි මම යනවා. භෞතික වශයෙන් බොහෝ දේවල් වලින් ඈත් වෙලා හිටියත් මනසින් අපි අර කාමයේම අපේක්ෂා ඊළඟට අත්තිකිලමතාන යෝගයේ අපි අර බැදිව දුක් දිලයෙන් අයින් වෙලා සිටිනවා කියලා කිව්වට අපි භෞතික වශයෙන් මේවෙන් අයින් වෙලා හිටියට අපේ මනසට වේදනාව අපහසු ඇති වෙන දේවල්ම අපි නැවත නැවත පවත්වනවා මොනවද අපි හිතමු අපේ හිත ගැටෙන විදිහේ දෙයක් මතුනොත් අපි හිතමු යම් කිසි කෙනෙක් අපිට යම් දෝෂයක් කිව්වයි කියලා. ඒක අපිට යමතක කරන්න බැරි. ඒකයි අපිට අතහැරලා දාන්නත් බැරි. අපි අහවල් මනුස්සයන් මට මෙහෙම කළා දැන් අපි හිතමුකෝ බිරිඳා අතින් වරදක් වුණා, සැමියා අතින් වරදක් වුණා, දරුවා අතින් වරදක් වුණා. මොකක් කොච්චර හරි මතක් වෙනවා. දැන් මේ මොකද්ද වෙන්නේ? ඒකම නැවත සීකරගන්න. අපේ මනසට ඒක සිතනකොට වේදනාවක්, කටුක බවක්, දුක් දැනෙනවා. නමුත් ඒ දුකක් දැනුනත් අපි ඒකම හිතනවා. ඒකම හිතනවා. ඒකම අල්ලගෙන. දැන් එහෙමනම් ගැටුම්කාරී ස්වභාවයට පත් වෙන දේවල් නැවත නැවත අල්ලාගෙන අපේ මනස කලුදු කරගන්නවා. අපේ මනසට වද දෙනවා. හැබැයි ඒක අපට අතහැර ගන්න අවසානයේ අපි කැමති දේවල් වල බැඳෙන්නටත් අකමැති දේවල් වල ගැටෙන්නටත් ගැටෙනවා කියන්නේ මොකද්ද? ඒත් ඇලෙනවම තමයි. දැන් අපි දැන් මේ වටාපත මම මෙහෙම අල්ල ගන්නවා. දැන් මොකද වුනේ? අතයි වටාපතයි එකතු වුණා. දැන් මේ වටාපතත් එක්කලා මම ගැටෙනවා. ගැටෙනවා කියනකොට මොකද වෙන්නේ? ඒ අතයි වටාපතයි එකතු වෙනවා. එහෙනම් ඇලුනත් ගැටුනත් අවසානයේ සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ ආරම්භනේ දැඩිව ග්‍රහණය වෙන එකයි. උපාදාන වෙන එකයි. නත්ති රාග සමෝ අග්ගි නත්ති දෝෂ සමෝ ගහෝ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ රාගය සමාන ගින්නක් නැහැ ද්වේෂය සමාන දැඩිව ගැනීමක් නැහැ ද්වේෂයෙන් එතරම්ම දැඩිව දේවල් ගන්නවා ඒ නිසා තමයි අපට අත්හැර ගන්නට බැරි එතකොට එහෙමනම් කාම සුකල්ලිකාන යෝගී අපි නන් නැහැ අත්ති කිලමතාන යෝගී අපි නන් නැහැ කියලා බාහිර වශයෙන් භෞතික වශයෙන් බොහෝ දේ ඈඩ් කරන්නට උත්සාහ කළත් අපි අපේ මනස පිළිබඳව මධ්‍යම ප්‍රතිපදාවකට එළඹිලා නැතිතා අපේ මනස ක්ලේශයන්ගෙන් නිදහස් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙකුට නිවන් දකින්නට අවශ්‍ය නම් ඒ පුද්ගලයා මේ බාහිර වශයෙන් නෙමෙයි මානසික වශයෙන් හැකිතාක් මේ ඇලීම් ගැටීම් වලින් නිදහස් වෙන්නට උත්සාහ කළ යුතුයි. එතකොටයි මනස නැදහත් එතකොටයි මධ්‍යම ප්‍රතිපදාව. දැන් ඇලීම් ගැටීම් වලින් නිදහස් වෙන්නට කිව්ව ගමන්ම මේ ඇතිවෙන උපේක්ෂාව කියන එක තුන් ආකාරයකින් ඇති වෙනවා. උපේක්ෂාව තුන් ආකාරයකින් ඇති වෙනවා. ඒ කොහොමද? අඥානකම නිසා උපේක්ෂාව ඇති වෙනවා. ඒ කියන්නේ කොහොම උකටලී වෙලා අනේ ඉතින් අපේ අපිට නෙමෙයි ඉතින් අපිට වැඩක් නැහැ නේ අනුගේව හොයන්න. එහෙමත් අපි නිස්සද්ද වෙනවා. අන්න අහවලුන්ට මෙහෙම වෙලා ඒ අපිට ඕන වැඩක් නැහැ නේ ඉතින් ලෝකේ ස්වභාවය ඔහොමනේ කියලා නිකන්. හැබැයි Tamanට වුණොත් ඒක දරන්න බෑ. මොහොත ගොඩ ගැලුවානේ කිව්වේ පළ ඔහොම තමයි ඉතින් ලෝකෙට ඔහොම වෙනවන්නේ. දැන් ඉදිරියේ මේ ස්වභාවික විපත් වැඩි වෙනවා තමයි ඕවා ඉතින් නවත්තන්න බෑනේ ලෝකේ අනිත්‍ය නම් ඕවා වෙනවනේ. ඉතින් දැන් අපිට නෙමෙයිනේ කියන අදහසින් අර අන්ධභාවය නිසා එයාට හිතෙනවා අපි නම් බොහොම ඉතින් ලෝකේ ගැන අපි කලබල වෙන්නේ නැහැ එච්චර. අපි බොහොම මධ්‍යස්ථ උපේක්ෂාවෙන් තමයි ඉන්නේ වගේ දැනෙනවා. නමුත් මොකද්ද කරන්නේ තියෙන්නේ? සම්පූර්ණව ආත්මාර්ථකාමීත්වයෙන් උකටලී වෙලා. මනස අඥානකමින් අන්ධ වෙනවා. විමසිලිමත් නැහැ. ලෝකයේ සිද්ධ වෙන දේවල් පිළිබඳව විමසලා කළ හැකි දෙයක් කරන්නට තරම්වත් ඕනකමක් නැහැ. කරුණා මෛත්‍රියක් නැහැ. ඒ මට්ටමට මනස අවදි වෙලා නැහැ. ප්‍රත්‍යඥ. ඒ කියන්නේ සමස්ත ලෝකයෙන් තමන් වෙන් කරගෙන. ප්‍රත්‍යඥයා කියන එකේ තේරුම මොකද්ද? මේ ලෝකේ අපට තනියෙන් ජීවත් වෙන්න බෑ. අනිත් හැම දෙනාගේම ගහකොළ සතා සිවම හැම කෙනෙකුගේම සහයෝගය ඕනේ. එක්කෙනෙකුට ජීවත් වෙන්න. මේ වායුව නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් මේ ජලය නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් ගස් කොළන් ටික නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් අපේ ජීවිතේ සමස්ත විශ්වය සමග බද්ධ වෙලා තියෙන්නේ නමුත් ප්‍රත්‍යඥ කියන්නේ මේ බද්ධ වෙච්ච ජීවිතය අපි මනසින් වෙන් කරගන්නවා මේ මම මේ අනිත් ඒවා අනිත් ඒවාට මොනවා කවන්නේ මම රැක ගන්නවා අන්නේ මමත්වයෙන් Taman වෙන් කරගන්නා ස්වභාවය තමයි ප්‍රත්‍යඥ භාවය කියන්නේ ප්‍රත්‍යඥ වෙන් කරගන්නවා තමන් වෙන් කරගෙන පුදසලා කරගත්තත්. ඒතකොට මේ ප්‍රත්‍යඥ භාවය නිසා තමන් වෙන් කරගන්න දඟලන නිසා අනිත් අයට මොනව වෙනවද කියලා මට ඉච්චර ප්‍රශ්නයක් නෑ වගේ ඉන්නවා. ඒක උපේක්ෂාව හැටියට පේනවා. නමුත් එතන තියෙන අඥාන භාවයෙන් ආත්මාර්ථ සාමිත්‍යයෙන් උකට ලැබීමක් තමයි. ඊළඟට තවත් උපේක්ෂාවක් ඇති වෙන ඇබ්බැහිය නිසා. ඒ කියන්නේ අපි අර කියන්නේ බල් කම්මලේ බල්ලට හෙන ගැහුවට ප්‍රශ්නයක් නැහැ කියන. ඒක මොකද? ඌට අර දැන් බල්ලගේ කන බොහොම සියුම්. උට පුංචි શબ્දවත් උහුලන්න බෑ. දැන් තේනවනේ ඔය අලුත් අවුරුදු කාලෙට බලන්න මොකද වෙන්නේ? සී සීකට දුවනවා රතිඤ්ඤ පුපුරන සද්දෙට හරි බයයි. සමහර බල්ලෝ ගැහෙනවා. ඒ තරම් ඒ සංවේදී කණක් නිසා සියුම් දේ ඇහෙනවා. ඒ නිසා ඒ හඬ දරන්න බෑ. නමුත් කම්මලේ ඉන්න බල්ලට මේක තලනවා තලනවා උදේ හවස මේක ඇහිලා ඇහිලා දැන් කන ඒකට හරි ගිහිල්ලා. ඊට පස්සේ ඌට හෙන ගැහුවට ප්‍රශ්නයක් නෑ. ඌට ඒක 아무තු අමාරුවක් නෑ කනට. දැන් එතකොට මේ කම්මලේ බල්ලා අනිත් බල්ලන්ට වඩා දියුණුද? 아무තු දියුණුවක් නෙමෙයි හැබැයි අනිත් බල්ලන්ට වගේ අමාරුවක් නෑ උන්ට. ඒ මොකද? ඒ තියෙන්නේ ඇබ්බැහිය තුල. ඒකට පුරු වෙලා. ඒකට පුරුදු වෙලා. ඒකට පුරුදු වුණාට පස්සේ ඒක අමුත්තක් නෑ. සමහර උපේක්ෂාවෙන් ඉන්නවා හැමදාම ප්‍රශ්න ඇති වෙලා ඇති වෙලා ඇති වෙලා ඊට පස්සේ ප්‍රශ්නද කියලාවත් ප්‍රශ්නයක් නෑ. ඒ වෑම ගිලිලා ඒ වෑම කිමිදිලා ඒව නැත්තම් බෑ ඊට පස්සේ සමහරු ඊට පස්සේ ඒකට ඇබ්බැහි වෙනවා ඇබ්බැහි වුණාට ප්‍රශ්න නැත්තම් තමයි ඒගොල්ලන්ට අමාරු ගැටෙන්න කවුරු හරි ඉන්නවනේ ගැටි ගැටි ඉන්න මිනිස්සේ හදිස්සියේ මැරුණන් පස්සේ මුළු ජීවිතේම හිස් වුණා වගේ එහෙම කවුරු ජීවිත තියෙන්නේ හොඳට මම මේ කියන ඒවා හොඳට සමාජයේ දිහා බලන්න සමහරුන්ගේ මුළු ජීවිතේ පැවැත්ම තමයි ගැටෙනවා ගැටෙන්න කෙනෙක් නැත්තම් ඊට පස්සේ තමයි සමග ගැටෙනවා ඊට පස්සේ එයා රෝගී වෙනවා ඉන්නවා ඉන්නවා. ඒකට ගැටුම කියන එකට තමන් කැමති නැති උනාට කාලයක් ගැටෙද්දී එයා ඒකට ඇබ්බැහි. ඒක හරියට අර රේල් පාරයිනේ නිදාගත්තා වගේ. මුලින්ම නිදාගන්න ගියාම අමාරු එළි වෙනකන් නිදන්න. ටික දවසක් යනකොට හුරු වෙනවා. ඊට පස්සේ රේල් පාරෙන් ඈතට ගිහින් නිදියන්න බෑ. මොකද අර සද්දේ තියෙනවා නිදියන්න. අන්න ඒ වගේ ඇබ්බැහි වුණාට පස්සේ ඒක ගැටලුවක් නැති වෙනවා. ලෝකයේ සමහර උපේක්ෂාව කියලා වරදවා ගන්නවා මේ ඇබ්බැහි. ඒ අද්දහිය තුලින් උපේක්ෂාව මතු කරගෙන නිවන් දකින්න ලෝකය අවබෝධ කරගන්න. ඊළඟ තුන්වෙනි එක තමයි ප්‍රඥාව තුලින් ඇතිවෙන උපේක්ෂාව. ඒ කියන්නේ හේතුඵල කරුණු කාරණා හරියට තේරුම් අරගෙන මනස මැදහත් කරගන්න. ඒවා පිළිබඳව ගැටිලා හැපිලා ඇලිලා කලක් නැහැ කියලා තේරුම් අරගෙන ඒතනත්ත මැදහත් ජීවිත. අන්න එතනයි හැබැයි උපේක්ෂාව. එතනදී අර දැඩිසේ වික්ෂිප්ත වෙලා බැඳෙන්නට යන්නේ මොකද ඒකනත් නුවණින් දකිනවා එහෙම බැඳුනා කියලා මම මොනවද සසරේ ලබපුදේ මෙච්චර කාලයක් මම මේක කරන්න ඕන අරක කරන්න ඕන කියලා බැඟලුවා වෙහෙසුනා ඉතින් මොනවද දැන් ලබලා තියෙන්නේ ජීවිතේ අවසන් වෙනකොට එහෙම හිතලා බලන්න තියෙනවා. බොහෝ දෙනා දුක් වෙනවා නේ අපේ ජීවිතේ අපි කොච්චර අපිට මේ ධහම ඉස්සෙල්ලා හම්බුන්නේ නැන්නේ මේ ධහම ලැබුණේ. මීට කලින් හම්බුණා නම් බොහෝ දේ කරගන්න. මීට කලින් හම්බ නොවිච්ච එකමයි හොඳ. ඇයි මීට කලින් හම්බුණා නම් ඔච්චරවත් කරගන්නේ නැහැ. මොකද වැටහෙන්නේ නැහැනේ. ඊට පස්සේ ඒක වීසි කරලා ගන්නවා. අර දැන් මේ අමාරුවට පත් වෙනකොට ධහම වැටහෙන්නේ තමයි හොඳ. එතකොටයි ඒකේ අගය තේරෙන්නේ. රෝගී වෙච්ච කෙනාටනේ ඖෂධය ඵලදායක වෙන්නේ. එතකොට ඒක වටිනාකම තේරෙන්නේ. නිරෝගී අවස්ථාවක ඖෂධය ලැබුණාට ඒක වැඩක් නැහැ. පැත්තකට වීසි කරනවා. ඒකේ අගයක් දැනෙන්නේ නැහැ. අර රෝගී වෙච්ච වෙලාවට ලැබුණාම තමයි මේකේ වටිනාකම තේරෙන්නේ. එතකොටයි ඒක ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන්නේ. ඒ නිසා අපි කවුරුවත් පසුතැවෙන්නට ඕනේ නැහැ. අනේ ඉස්සරලා ලැබුණා නම් හොඳයි. දැන් අපරාධනේ අපේ ජීවිතේ කොච්චර නිෂ්ඵලව ගියාද ජීවිතේ කොච්චර නිෂ්ඵලව ගියාද කියලා කලකිරෙන්නට දෙයක් නැහැ. ඒ නිෂ්ඵල භාවය තමයි ජීවිතය කියන්නේ. එහෙම නේද? මේ නිෂ්ඵලභාවය දකින්නට බැරි එකයි අපිට තියෙන ප්‍රශ්නේ. නිෂ්ඵලභාවය දකින්නට බැරි නිසා අපි ආය ආයෙත් ඵලදායක දෙයක්ම හොයනවා. අද කරපු දේ නිෂ්ඵල වුණා හෙටත් අපි ඵලදායක දෙයක් හොයනවා. ඒ දේත් නිෂ්ඵල වෙනකොට තවත් ඵලදායක දෙයක් හොයනවා. මේ සෙවීමේ නිමක් නැහැ, ඉවරයක් නැහැ. අපි මුලාව නිසා. අර හැබැයි මදහත් බවින් නුවණින් ලෝකේ දකින්න පුළුවන් කෙනා එහෙම අමුතුවෙන් දැඟලුවාය කියලා, සෙව්වාය කියලා තෘප්තිමත් වෙන මනසක් නෙමෙයි. ඒ නිසා ඒ පිළිබඳව අමුතුවෙන් දඟලලා වැඩක් නැහැ. අමුතුවෙන් ගැටුණයි ප්‍රතික්ෂේප කළයි කියලා අපිට ලෝකයෙන් ඉවත් වෙන්නට ඒක හේතු වෙන්නේ නැහැ. ඒකෙන් තව තවත් බැඳීමක් විතරයි ඇති වෙන්නේ. ඒකෙන් දුකක් විතරයි තියෙන්නේ. එහෙනම් ගැටිලා වැඩකුත් නැහැ. අන්න ඒ දෙක හරියට දකින්නට පුළුවන් වුණොත් නුවණින් ඇති වෙන උපේක්ෂාව ඇති වෙනවා. ඒ නිසා ප්‍රඥාවන්තයා ගැන කියනවා ඔහු දේවල් අතහැර නොයන්නේ ඔහු ඒ මත රඳා නොපවතින නිසා. දැන් මේ කියමන බලන්න. අපි නම් කියන්නේ එපා නම් ඉතින් අතහැරලා දාන්නකො කියලානේ. නමුත් ප්‍රඥාවන්තයා දේවල් අතහැරලා දුවන්න පටන් ගන්නෑ. මොකද ඔහු ඒවා අල්ලගෙන නැති නිසා. හැබැයි පවත්තන. දැන් මේ ආරස්ඨාංග මාර්ගයේ නිවන් මඟ පුහුණු කරන්න කිව්ව ගමන් අපි උත්සාහ කරන්නේ දේවල් බැහැර කරලා අයින් කරලා නිදහස් ඒ අයින් කරන්න ඕන වෙන්නේ ඇයි? අපි ඒව අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්න නැතුව පවත්වාගෙන යනවා නම් අපිට 아무තු දෂ්ටනයක් ඒවත් එහෙනම් බුදුහාමුදුරුවෝ මේ මධ්‍යම ප්‍රතිපදාව හැටියට දේශනා කරන්නේ ඇලීම් ගැටීම් වලින් තොරව අපේක්ෂාවෙන් සහ ප්‍රතික්ෂේප කිරීමෙන් තොරව මදහත් වූ ප්‍රඥාවෙන් යුක්ත ලෝකේ දකිමින් මේව පරිහරණය කරන්න නැතුව අපට පවතින්න පුළුවන්ද? දැන් ආහාර අරගෙන වැඩක් නැහැ. ඇයි? කොච්චර කෑවත් ආයෙත් කුසගෙන එනවා. ඉතින් එහෙමයි කියලා අපිට නොකා ඉන්න පුළුවන් නෑ. ආහාර ගන්න ඕන. හැබැයි එහි ප්‍රයෝජනය සලකාගෙන ප්‍රයෝජනය සලකාගෙන ආහාර ගන්නවා. නමුත් ඒක නොගෙන ඉන්නට බෑ. හැබැයි ඒක මත තෘෂ්ණාවෙන් බැඳිලා වැඩකුත් නැහැ. කය පවත්වන්නට පමණක් අර්ථය තේරුම් අරගෙන ආහාර පරිහරණය කරනවා. අන්න ඒ වගේ මේ පංචස්කන්ධේ පවත්වන්නට ඕන ලෝකේ පවත්වන්නට උන මොකටද මේ ලබාපු කය නඩත්තු කරන්නට සිද්ධ වෙලා තියෙනවා කරන්නට යුතුයකම් වගකීම් තියෙන නිසා ඒවා පැහැර හරින්නට කියන එක නෙමෙයි. නමුත් අපි තේරුම් ගන්නට මේවා පිළිබඳව ඇලිලා බැඳිලා පැවතිලා ගැටිලා ඇති තේරුමක් නැහැ. අන්න ඒක නුවණින් දකින්නට පුළුවන් නම් නයිස්කම්ම ප්‍රඥාවෙන් යුක්තව දේවල් අගතිතු අමුච්චිතු අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ කඤ්ඤෝ පරිමුක්ති අගතිතු අගතියට යන්නේ නැතුව අමුච්චිතු එහි කිමිදෙන්නේ නැතුව මුලාවටපත් වෙන්නේ නැතුව ගතිතු අමුච්චිතු අනජ්ජහපන්නෝ එහි ගිලෙන්නේ නැතුව එය වැළඳගන්නේ නැතුව ආදීනව දස්සාවි එහි ආදීනව දකිමින් එයින් ඇතිවෙන ගැටලු දකිමින් නුවණින් දකිමින් නිස්සරණ පඤ්ඤා පරිමුඤ්ඤති ඒ නික්මෙන්නා වූ අදහසින් නමුත් පවත්වාගෙන යාම සඳහා පරිකල්පනා ඒ නිසා මේකට කියනවා මධ්‍යම ප්‍රතිපදාවයි. ඇයි මධ්‍යම කියලා කියන්නේ මේ අන්තවාදී භවෙන් නිදහස් වෙලා. ඊළඟට මේකට කියනවා සමචර්යාවයි. සමචර්යාව කියන්නේ <coughs> විසම බලින් නිදහස් වෙලා අර ඇලීමටපත් වෙනකොට අපි උද්දාමයටපත් වෙනවා. ගැටෙනකොට අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ ඇලීම් ගැටීම් වලින් නිදහස් වෙනකොට මේ හැම දෙයක් අතරින් අපට එක හා සමාන මැදහත් ගමන යන්නට පුළුවන්. ඒ නිසා මේ ගමන් මඟ අපට ජීවිතේ පුහුණු කරන්නට පුළුවන් නම් නිවන් දකින්නට උදව් වෙනවා. ඒව පවතින ජීවිතයත් ඉතාම සැහැල්ලුවෙන් පවත්වන්නට ආර්ය ශ්‍රාන්ත මාර්ගය පිළිබඳව මෙසේ පුහුණු කරන්නට බුදුහාමුදුරුවෝ අංග 8ක් දේශනා කරන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප අද දේශනාව තුළින් මම ඒ ගැන වැඩි අවධානයක් යොමු කළේ නැත්තේ මේ මූලික ස්වභාවය අපි හොඳට තේරුම් ගන්න තේරුම් අරගත්තොත් අපිට එතන ඉඳන් මේ අංග එකින් එක තෝරා බේරාගෙන සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මා සංකප්පය කියන්නේ මොකද්ද? ඒවත් අපි හඳුනා ගන්න ඕන. ඒ හැම එකකින්ම අවසානයේ කියවිලා තියෙන්නේ මේ ඇලීම් ගැටීම් වලින් තොර වූ නැදහ ප්‍රතිපදාව. නුවණින් දකිමින් උපේක්ෂාවෙන් ලෝකය අසුර කිරීම. ඒක පවත්වන්නට පුළුවන් නම් ඒ තැනට කෙලෙස් මල පිස දමන්නට කෙලෙස් ගහණයන්ගෙන් මිදෙන්නට මනස ශක්තිමත් කරගන්න පුළුවන්. ඉතින් මේ සඳහා පුහුණුවට ගත වෙන කාලය කොච්චරද? මේක નિවරදිව පුහුණු කරන්න Tamanට කොතෙක් කල් ගත වෙනවද? අන්න එතෙක් කල් තමයි නිවන් දකින්න යන කාලය. ඒක සතියක්ද මාසයක්ද වසරක්ද ආත්මයක්ද කල්පයක්ද කල්ප ලක්ෂයක්ද කෝටියක්ද කියන එක Taman අතේ තියෙන එක. ඒ නිසා මේවා පිළිබඳව අපි සම්මුතිය ඇති කරගෙන අංක ලියාගෙන අංක එක ගැටි ගැටි ඉන්නට ඕන කමක් නැහැ. අපි දැඩිසේ වීර්ය කරනවා නම් දැඩිසේ ප්‍රඥාව අවදි කරගන්නවා නම් එපමණට අපේ ගමන් මඟ වේගවත් වෙනවා. හැබැයි වේගෙන් යන්නට හෝ හිමින් යන්නට තියෙන එකම ගමන් මඟයි සිහි කල්පනාවෙන් මේ අන්ත දෙකෙන් බැහැර වෙලා මධ්‍යස්ථ ස්වභාවයෙන් තමන්ගේ සිතුවිලි, වචන, ක්‍රියාවන් පසුරුවා ගැනීම. එමනම් මේ පිළිබඳව නුවණ මෙහෙවා තම තමන්ගේ ජීවිත තුළ මේ මධ්‍යම ප්‍රතිපදාව පුහුණු කරන්නට හැමදෙනාම උත්සාහවත් වෙන හැටියට මෙත් සිතින් සිහිපත් කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් අපි හැමදෙනාටම මේ පරලෝකීය ඥාතීන්ට දෙවියන් සහිත ලෝකයාටත් මේ ධර්මතාවය වටහාගෙන ජීවිතය තුළින් මධ්‍යම ප්‍රතිපදාව පුරුදු පුහුණුකොට සියලු කෙලෙස් ධර්මයන් ප්‍රහාණ ප්‍රහීනකොට උත්තරීතර නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට මේ ධර්ම ශ්‍රවණමේ කුසලයේ හේතු වේවා කියලා අදිස්ථාන ආකාසට්ඨා ච භුම්මට්ඨා දීවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා